අද අද ඒයි මරු පින් කරගන්නේ. සදහවතුනේ ලෝවැඩ සංග්‍රහයේ සඳහන් වන මේ කවියෙන් පැහැදිලි වෙන්නේ ජීවිතයේ අනිත්‍යතාවයත් මරණයේ ස්ථිර භාවයත් පිළිබඳවයි. ඉතින් ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන. නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතය රැගෙන යන වැඩසටහන. බෝධ රූපවාහිනිය නිර්මාණය කළ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ 6 වෙනි සතියේ හතරවන දිනේ අද දවසේ දහම් ගැටලු ඔබට පැන නගින දහම් ගැටළු පිළිබඳවයි අද ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ. සදහතුනි අද ප්‍රතිවේක්ෂා වැඩසටහනට සිදු කළ ආරාධනෙන් සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුනා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ ඩොඩම්තලාව ධම්මගිරිය අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පෝජනීය උඩුතුඹර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ධම් සභා මණ්ඩපයේද අපි සාදුනාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහතුනේ මරණානුස්සතිය කියන්නේ මරණය සිහි කිරීම. ඉතින් ඔබටත් මටත් මරණය කියන දේ පොදුයි. මරණානුස්සතිය ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය සඳුදා දවසේ පටන් මේ දක්වාම මරණානුස්සතිය පිළිබඳව පැන නගින ගැටලු ඒ වගේම මරණානුස්සතිය ප්‍රායෝගික සිදු කරන ආකාරය පිළිබඳව ඔබට අපට මනවින් පහදා දුන්නා. ඉතින් අද දවසේදී මරණානුස්සතිය ඇසුරින් ඔබට පැන නැගී තිබෙන දහම් ගැටලු පසුගිය සඳුදා පටන් මෙය අද දවස දක්වා ඔබ බෞද්ධ ආරෝප වාහිනියෙන් බෞද්ධ ආගමන ඉදිරියෙන් ශ්‍රවණය කළ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ මරණානුස්සතිය ඇසුරින් ඔබට නගින දහම් ගැටලු පිළිබඳවයි අද සාකච්ඡාවක් අපි මෙලෙසින් ගොඩනගාගන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මා මුලින්ම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි මරණ සතිය වැඩිම ජීවිතයේ කලකිරීමට හේතුවක් වන්නේ නැද්ද? සදහැතියෙක් අසා තිබෙනවා එහෙම ප්‍රශ්නයක්. ඒ වගේම තමයි බොහෝ ලෞකික අරමුණු වලට ළඟා වීමට උනන්දු අඩු වීමක් මරණ සතිය වැඩිම තුලින් සිද්ධ නොවන්නේද? ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන නරමන අපිට සැනැහැති ඒක තමයි මේ ගැටලුව ඉදිරිපත් කර තිබෙන්නේ. ඉතින් ඒ සදහැවතාවට ඒ සදහැරියට මේ ගැටලුව පිළිබඳව ඔබ වහන්සේ යම් කිසි පැහැදීමක් කර දුන්නොත් වටිනා නේද? ඔව්. එතන සම්මයි හැමදෙනාටම මූලික වශයෙන්ම ඒ අහපු ගැටලුව තමයි කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද කියලා. එහෙම තමයි අහලා තියෙන්නේ. එතකොට මේ කලකිරීමක් ඇති වෙනවා. එතෙන්දී කලකිරීම කියන වචනයයි අපි අර්ථ දක්වන්නේ දෙවෙනි ප්‍රශ්නකට එතකොට අපිට නිකම් උත්තරයක් ලැබෙනවා. ඒ කියන්නේ ලෞකික අරමුණු වලට ළඟා වෙන්න උනන්දුව අඩු වෙන්න පුළුවන්ද කියලා. මන්න සතිය වඩන කෙනෙකුට. එතකොට ඒක කාටත් තියෙන ප්‍රශ්නයක්. ඒක නිකම් මැරෙනවා මැරෙනවා කිය කිය හිත හිත ඉන්නේ මොකටද? මැරෙනකන් සන්තෝෂෙන් ඉන්න එකද තියෙන්නේ. මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව තමයි අපි කලින්ම කිව්වොත් දැන් මැරෙනවා මැරෙනවා කිය කිය දුක දුකින් හිතේ තියෙන්නේ මොකටද මේ මරණය වෙන දවසට ඒක බලා ගන්නවා කියලා වගේ කතාවක් එන්නේ මැරෙනවා මැරෙනවා කියලා හිත හිත ඉඳීමෙන් මේ දුකෙන් ඒක හිතෙන්නේ නැතුව ඒක හිතන්න පුළුවන් නම් කියලා යම් කිසි අදහසක් ඉදිරිපත් කරන කෙනෙක් ඒක ප්‍රායෝගිකව කියලා අපි පස්සේ බලමු. නමුත් මේ ලෞකික අරමුණු වලට බාධා වෙනවද කලකිරීම? මම එතනදි ගන්න කලකිරීම කියන එක. කලකිරීම කියන එක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි එක එක සිද්ධි වලදී කලකිරීම. සිද්ධි වලට කලකිරෙනවා අපි. අනිත් කලකිරීම තමයි සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම. ඒ කියන්නේ දැන් අපිට ලැබෙන්න තියෙන ලැබිලා තියෙන ලැබිලා තියෙන ලැබෙන්න තියෙන සියලු දේ මම බලාපොරොත්තු වෙන දේවල් වගේ තියෙනවා ලැබෙයි කියලා මේ ජීවිතේ ඔය ඔක්කොම නැති වෙනවද නැද්ද මට මොනවා හරි ලාභ කීර්ති ප්‍රශංසා හෝ නැත්නම් දරුවෝ දෙමව්පියෝ යාන වාහන ඉඩම් කඩම් මේ හැම දෙයක්ම ලැබිලා තියෙනවා ලැබිලා තියෙන ඔක්කොම නැති වෙනවද නැද්ද ඔක්කොම නැති වෙනවා අන්න එතකොට කෙනෙකුට මගේ අනාගතයේ ලැබිය හැකි දේවල් මම මොන දේවල් කරලා ලබා ගත්තත් ඒ ඔක්කොම නැති වෙනවා නම් අන්න ඒක දැනෙනකොට ඇති වෙන්නේ සියල්ල ගැන කලකිරීමක්. එතකොට කෙනෙක් ඒක සමහර අය කරන්නේ මෙතන වරද්ද ගන්නවා වරද්ද ගන්නවා මේ ඒ නැති ලබාගෙන වැඩක් නැහැ. ලැබිලා තියෙන සියලු දේ නැති වෙනවා ලැබෙන්න තියෙන ලැබිලා තියෙන සියලු දේ නැති වෙනවා නම් ලබාගෙන වැඩක් නැහැ කියන ප්‍රශ්න තමයි එන්නේ. එතකොට එහෙනම් මාත් කියලා එහෙනම් ලබා නොගෙන ඉන්න. හැබැයි වෙන දෙයක් ලබා ගන්න ඕනේ සඳහා. වෙන දෙයක්වත් නැතුව ඒකත් නැතුව හිටියොත් තමයි මේ අසාර්ථක භාවය තියෙන්නේ. ඊට වඩා විශාල දෙයක් ලබා ගත යුතු තියෙනවා. මැරෙනකොට ඔක්කොම නැති වෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මැරෙනකොට නැති වෙන්නේ නැති දේවල් වගේක් තියෙනවා. මරණයේදී නැති වෙන්නේ නැති දේවල් වගේක් තියෙනවා. මොනවාද? කුසල ධර්මයන් වර්ධනය කරගෙන තියාගන්න ඕනේ. අනිත් හරි අපූර්ව කතාවක් තියෙනවා මම අපේ කලින් මහත්තයාගෙන් අහන්නම් මේ හදාගත්ත ගේ එහෙම අරන් යන්න බෑ අපිට ඊළඟ භාවයට හදාගත්ත ගේ එතකොට තව බොහෝ දේවල් අරන් යන්න පුළුවන් අපිට ඕන නම් ඊළඟ භාවයට එහෙම අරන් යලා ඉන්නවා එහෙමයි අරන් යන්න මොකද කරන්න ඕනේ ඒවා දන් දෙන්න ඕනේ දන් දෙන්න දේ එන පිරක් විදිහට ලැබෙනවා. එහෙනම් නුවණ තියලත් කල්පනා කරනවා. මෙහෙදිම ඔක්කොම තියලා හරියන්නේ නැහැ. ඒකටත් ටිකක් හැබැයි ඒක ලෝභයෙන් බැඳිලා අර යන්න නෙවෙයි. නේද? සාමාන්‍ය අපේ සංසාරික ජීවිතේ යනකොට අපි අධික දරිද්‍රතාවයකට පත් වුණොත් ඒ තනත්තාට නිවන් දකින්න හිතෙමු කරන්න බෑ. සිව්පසේ නැත්තම් කන්න නැත්තම් කන්න නැත්තම් ඇති වෙන අධික වේදනාවෙන් හින්දා එයාට වෙන දෙයක් කල්පනා කරන්න කාලයක් යන්නේ. ඒකද යම් කිසි ආකාරයකට භවෝග සම්පත් වන වෙනවා. ඒ හින්දා මේ ලෞකික දියුණුව නැති කරගන්න හේතුවක් වෙන්නේ නැහැ මරණ සතිය. ඒක හේතු වෙන්නේ එයා හිතන ආකාරයට. අපි අතහරින්නේ මේ දේ ලැබුණොත් වැඩක් නැහැ කියලා නම් ඊට වැඩි දෙයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඊට වැඩි දෙයක් ලබා ගැනීම සඳහා පෙළඹෙනවා මරණ සතිය වඩන කෙනා. ඉතින් නුවණින් දැනගන්න ඕනේ මැරෙනවා කියලා එකම එකම උත්තරයකින් මම මේක ඉවර කරන්නම්. මැරෙනවා කියලා හෙට හම්බ කර හෙටට හම්බ කරගන්න දේ නැති කරගෙන මැරුණ නැත්නම් මොකද කරන්නේ? නේද? <laughs> මැරුණොත් හොඳයි. <laughs> මැරෙන හින්දා මම නිකන් ඉන්නවා කියලා ඉන්නවා මැරුණ නැත්තම්. ඒකින්ද ඇත්තටම ධර්මයේ තියෙන හැටියෙම ගත්තොත් ලොකු අප්‍රමාදී බවක් ඇති වෙනවා. මරණය ගැන සිහි කරන කෙනාට වේගෙන් වැඩ කරන්න හිතෙනවා. ඉක්මන් ක්‍රියාකාරීත්වයකට එනවා. මොකද මරණය මරණය සිහි කිරීමෙන් ඇත්තටම ධර්මය තුල තියෙන ඊළඟ භවය මතක් වීම. ඒකෙන් එයාගේ ලෞකික අර ඇති වෙන කලකිරීම කියන එක වැඩ කරන්නේ නැති ලෞකික අරමුණු වලට යන්නේ නැති කලකිරීම නෙවෙයි. මොකද අපි හිතමුකෝ මේ ජීවිතේ නිකන් ඉන්න වෙලාව මම හොඳ ලොකුවට ඉඩමක් අරගෙන ශාලාවක් හදලා වැඩි දිනවසක් දානවා. අන්න මරණය ගැන මතක් වෙන කෙනාට ඊළඟ භවයට යමක් කරගන්න නිකන් කම්මැලිකමින් ඉන්න එයා ඉක්මනට මහන්සි වෙලා යමක් හම්බ කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන අනිත් අය ජීවිතය සාර්ථක කරන්න හේතු වෙන වැඩ පිළිවෙල කරගන්නවා. නිසි ආකාරයට මරණ සතිය වඩනයි. කම්මැලි වෙනවනේ හිතට වංචා කරගන්නයි. අන්න ඒ කට්ටිය තමයිද මැරෙනවනේ ඉතින් වැඩක් නැහැ ඕනේ. ඉතින් මැරෙනවනේ කියලා බුදියල හරියනවා. අපි හඳුන්නේ මනමේ සිහිපත් කරන තැනත්තා තින් කරන්නත් කුසල් කරන්නත් කම්මැලි වෙන්නේ නැහැ. කදින්ම කරනවා ඒ පිළිබඳව. තින් කුසල් කරන්න කරක් ඒ ඒ සඳහා ලෞකික ලෞකික දිනුවක් ඕන වෙනවා. එහෙමයි. ඒකෙන් ඒක බොහොම වටිනවා. එහෙමයි. සදහතුනේ අපි බොහෝ දෙනා පංච ඉන්ද්‍රියට ඇලුම් කරමින් අපේ ජීවිතය සැපයයි සිතාගෙන ජීවත් වෙනවා. ඉතින් අපි තරුණයින් විදිහට අපේ හැමතරුනේ මරණස තරුණ සිත්වලට මරණ සතිය වැඩිම සුදුසුද? ඒ පිළිබඳව ඔබ ආන්සේ කොහොමද දකින්නේ? ඒක සුදුසුයිද නොසුදුසුයිද? ඒ පිළිබඳවත් අපිට සිතපතට දෙන්න. තරුණ අයට මරණ සතිය වැඩිම නොසුදුසුයි. යම් විදිහකින් තරුණ කාලයේදී මැරෙන්නේ නැත්තම්. කිසිම කෙනෙක් මේ ලෝකේ තරුණ කාලයේදී මැරෙන්නේ නැත්තම් තරුණ අය මරණ සතිය වැඩිම අවශ්‍ය නැහැ. මැරෙන එක ඉක්ට වෙලා ඒක කරන්න පුළුවන්. තරුණ කාලේදී තමයි මත් වීම මදය. ඒ කියන්නේ ජීවිත මදේ වැඩිපුරම තියෙන්නේ කර්මකාරී කට්ටියට සම්පූර්ණයෙන්ම සිහිය නැති වෙනවා මං හදිස්සියවක්වත් මැරෙයි කියලා. ඒ කියන්නේ හුඟක් අය මේ ජීවිතය නිවැරදි සිතුවිලි වලින් සකස් කරගන්න ඇත්තටම නිවැරදි සිතුවිලි හිතේ නැගෙන විදිහට හිතක් හදන්න ඕනේ. නිවැරදි යහපත් සිතුවිලි හිතක නැගෙන විදිහට හිතක් හදාගුවාම එයාට සැනසීමෙන්ම යහපත් විදිහටම ජීවත් වෙන්න පුළුවන්කම තියෙන. ඉතා යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අර වැරදි සිතුවිලි එන එන එක නවත්තලා වගේ හරියට නිකන් අර උපකරණය දැන් අපි හිතන්නකෝ මොන හරි වැඩක් කරන්න නම් උපකරණයේ දෝෂ තියෙනවා නම් අපි උපකරණය ඉස්සර හදාගෙන ඉන්න ඕනේ නැත වැඩ කරන්න බෑනේ. අන්න ඒ වගේ අපේ මේ මනස කියන්නේ දෝෂ සහිත එකක්. ඒක සංසාර දෝෂෙහිඳා එක එක වැරදි සිතුවිලි හරියට එන එක. එතකොට අපේ හුඟක් අය මේ උපකරණය ගැන කල්පනා කරන්නේ අන්තිම කාලෙට ගියාම. 75ක් 65ක් විතර ගියාට පස්සේ කල්පනා කරන්න. එතකොට මොකද වෙන්නේ? එයාට ආය හදාගන්න බැරි තත්ත්වයකට කායික පීඩා නොයෙක් අනිත් එක තමයි එක පැත්තකින් මේ පීඩාව විතරක් නෙවෙයි මේ වැරදෙන්න ඕන හැමතැනම වැරදිලා ඉවරයි එතකොට. ඉතින් ඒකින්ද ඔය අන්තිම කාලෙට භාවනා කරන් ඉන්න නැතුව මුලදී යම් කිසි කෙනෙක් තරුණ කාලෙදී යම් කිසි කෙනෙක් අල්පේච්ච ජීවිතයකට ඊටාත්ම සම්බන්ධ තරුණ කී දෙනෙක් ජීවිතසා ගන්නවද? මරණ සතිය වෙන්න තිබුණා නම් දීනසා ගන්න නැහැ. ඒ කියන භයානකම එකට ප්‍රබල විදිහට තේරෙනවා. අනිත් දීනසා ගන්න හේතුවක් වෙන්නේ නැහැ. ඔය දීනසා ගන්න මොනවා හරි දෙයක් නැති වෙච්ච හින්දා. ඒතකොට හේතුවක් වෙන්නේ නැහැ. නැති වෙන දේ ගැන කම්පාවක් ඇති වෙන්නේ නැහැ මරණ සතියට ඇතිවෙන්නේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර, මාන්න ඔය ගොඩ දේවල් නැත්තරම ඇති වෙලා යන මරණ සතිය වඩන කෙනෙකුට. ඒකෙන්ද ඉතාමත්ම ප්‍රබලව ඕනේ. නමුත් එතෙන්ට මේ සමාජය සමාජයේ සංකල්පයක් විදිහට මරණ සතිය තරුණයෙකුට අවශ්‍යයි කියන තැනට ගැනීම තමයි අපහසුම දේ. ප්‍රධාන කවි හදන්න හරි අමාරුයි. අද සමාජය නම් අපේ හම්බුනේ පංචේන්ද්‍රයන්ට ඇලීම් වෙලා උපාදාන එහෙම නැත්නම් ඇලීම ඇති කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම කිව්වොත් අද වත්මන් තරුණ ප්‍රජාවට මේ ඔහුට මේ සැබෑ తත්වය තේරෙන්නේ නැහැ. ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ටම ආවේනික වුණු ලෝකවල. ඉතින් බෞද්ධ රූපවාහිනියත් බෞද්ධ ආගමන ඉදිරියත් නරඹන ශ්‍රවණය කරන තරුණ ප්‍රජාව අපේ හමුදුරේ දැන් බොහෝමයි. බොහෝ දෙනා බොහෝ තරුණ ප්‍රජාව බෞද්ධ ආගමන ඉදිරියේ බෞද්ධ රූපවාහිනිය නරඹන ශ්‍රවණය කරනවා. ඔවුන්ගේ ජීවිතය ජය ගන්නට පවා මේ සාදු මාධ්‍ය ආයතනය ඔවුන් උපකාරී කරගන්නවා. ඉතින් අපි ඔබට කියන්නේ මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබ නිතරම ශ්‍රවණය කරන්නට ඔබ වගේ වැඩසටහන ශ්‍රවණය කරන සදහැතියන්ට පැන නගින ගැටලු තමයි අපි මෙලෙසින් අද සාකච්ඡා කරන්නේ. ඉතින් ඔබටත් එවැනි ගැටලු පැන නගිනවා නම් යොමු කරන්න අප වෙත නිෂ්පාදක ප්‍රතිරේක්ෂා වැඩසටහන බෞද්ධ අමාත්‍යාලයේ ආර්.ජී. සීනානායක මාවත කොළඹ 4 ලිපිණියට. අපි ලිපිණියේ ඒක ඉතින් ඔබට පුළුවන් මේ ලිපිණයට ඒ ගැටලු යොමු කරන්න. ඊළඟ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේ. ඔය වගේමයි කයපත් මහත්තයා මතක් කරන්න ඕනේ මේ මේ කාරණාව තියෙන වටිනාකම මතක් කරන්න ඕනේ තරුණ ජීවිතය ගැන කතා කරපු වෙලාවෙම දැන් මේ වෙනකොට දැන් මරණ සතිය වගේ ඒවා අසුබ භාවනා වගේ ඒවා නිකන් අර දකින්නකොට ඇහෙනකොට නිකන් ගති ගතානුගතිකයි වගේ කියලා හිතෙන්නේ තරුණයෙකුට විශේෂයෙන්ම හිතෙන්නේ එතකොට ඒ වගේ දේවල් වල තියෙන අර්ථය ඒ වගේ දේවල් වල තියෙන මේ තමන්ගේ ජීවිතය හදාගන්න පුළුවන් ක්‍රමේ පැහැදිලිව විමසුම් නුවණින් දකින්න නැති හින්දා අද සමහර තරුණ කොටස් මේ අර නිර්ාගමික කොටස් බවට පවාපත් වෙලා ඉන්නවා මේ ගතානුගතික විදිහට මේ මේවා අර්ථයක් නිකම් මරණය ගැන පැත්තෙන්ලා මෙනෙහි කර කර ඉඳ ඒකෙන් සිද්ධ වෙන දේ අපි කතා කරන්නේ දැන් මේ අත්‍යච වැඩසටහන පුරාවට මේක ගැඹුරෙන් කතා කරා මේ වෙනකම්ම මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි කියන්නේ මේක කතා කරන්නේ මොකටද ජීවිත දැන් පැත්තකලා දැන් තරුණ ළමයෙකුට කියන පැත්තකලා ඉඳගෙන ජීවිතය නිතරම මන්නේ නිතයි කිය කිය ඉන්න කියලා ඇස්තර කියාගෙන ඉතින් මේ ළමයාට මොකුත් වෙනසක් වෙන්නේ නැහැ අපේ වයසට ගිය අම්මලා තාත්තලා වගේ නෙමෙයි මේ ළමයි හැම වෙලේම යමක් හොයනවා. ගවේෂණය කරනවා. මොකද්ද මේකෙන් වෙන්නේ කියලා බලනවා. ඉතින් නිකන් ඔය දැන් ඔය මේ නවගුණ වලක් අරගෙන කේසාලෝමාන ආකාදාන්තාන ලතෝ මන්සං කියකින් දෙකනවා. ඉතින් වෙන දේ වෙන දේ දන්නේ තමන්ගේ මනස කොච්චර ශක්තිමත් කරගන්න මේකෙන් සිද්ධ වෙන නිවැරදි ක්‍රමය දන්නේ නැහැ. ඒක ලොකු වගකීමක් තියෙනවා වැඩි හිටියන් ඇත්තටම. අපි හෙට දවසේ මම හිතන්නේ සමාජයේ මේ කතිකාවත පිළිබඳව සාකච්ඡා කරනවා. ඒකත් එක්ක අපි හැමෝටම වගකීමක් තියෙනවා නිවැරදිව ඉගෙනගෙන නිවැරදිව නිවැරදිව භාවනාව ඉගෙනගෙන ඒකෙන් තියෙන ප්‍රයෝජන ඉගෙනගෙන නිවැරදිව ඒක සමාජගත කරනවා නම් තරුණයින්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි අපේ හඳුරන්නේ. අපේ හඳුරන්නේ ඊළඟ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් විමසන්නට කැමති මරණ සතිය වර්ධනය කිරීමෙන් ධ්‍යාන මට්ටමකට සිතපත් කරන්න පුළුවන්ද? අපේ හඳුරන්නේ දැන් මේ සමාජයේ බොහෝ ස්වාමින් වහන්සේලා කට කතා පතුරවනවා ධ්‍යානයක් තිබෙනවා මට මේ ධ්‍යානෙ තිබෙනවා කියලා එහෙම සමාජයක් අද වෙන විට සමාජ තත්ත්වය වෙනස් වී තිබෙන්නේ. ඉතින් අපේ හැමදෙරේ මරණ සතිය වර්ධනය කිරීමෙන් ධ්‍යාන මට්ටමකට සිතපත් කරන්න පුළුවන්ද? ඔව් සාකච්ඡාවේ බොහොම වැදගත් තලයක් වෙයි. අපි මම දන්නේ ඔබතුමාට කොයිතරම්නම් ගැටලු ප්‍රමාණයක් තියෙනවද කියලා. මේකට මම පොඩි කාලයක් ගන්න වෙනවා. එහෙනම් ධ්‍යානය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. ඒකට අපිට ගැටලුවක් වෙන්නේ නැද්ද? ඒක මොකද අවශ්‍යතාවයක් තියෙන හින්දා. හොඳයි. ධ්‍යාන මට්ටමක් කියන එක මොකද්ද කියලා අපි පොඩ්ඩක් කතා කරමු. යම් කුසල හැඟීමක් වර්ධනය කරගෙන ඒ කියන්නේ හැඟීමක් කියන්නේ දැන් මරණ සතිය ගැනම අපි ගමු. මරණ සතිය වැඩිමෙන් අපි ඊයේ පෙරේද සාකච්ඡා කරා. එහෙමයි. එක අදහසකට එනවා හිත. දැන් මේ බොහෝ වශයෙන් අපි බොහෝ කාරණා මෙනෙහි කරා. ඒවා අපි කතා කරානේ. ඒ ඒ දේවල් මෙනෙහි කරා මරණයට පෙර ආතුව සහ මරණයෙන් පසුව තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් කියලා මෙනෙහි කරා. මේ මෙනෙහි කිරීම ටික මම හිතනවා හැමෝම ශ්‍රවණය කරා. දැන් ඒක ඒක ආය පැහැදිලි කරන්න ගත්තොත් අපිට මේ කාලේ යනවා. එහෙම මෙනෙහි කරපු කෙනාට ඒ මෙනෙහි කිරීම ඔක්කොම හේතු වෙලා එකතු වෙලා ඒ මෙනෙහි කිරීම නිසාවෙන් හැඟීමක් ඉපදුනා. මොකක්ද ඒ හැඟීම? ජීවිතය අනියතයි මරණය නියතයි කියලා. ඒක වචනයක් නෙවෙයි හැඟීම. හැඟීමක්. දැන් අපි හොඳට දන්නවා අපි තුල උපදින හැඟීම තේන කෙනෙකුට කියා ගන්න ඕන වෙනකොට තමයි වචනයක් බවට පෙන්නන්නේ. හරිද? බලන්න මට තනියම තරහ ආවම කෙනෙක් ගැන මම හිත ඇතුලෙන් කියනවද කියන්නේ? මං තරහයි මං තරහයි කියලා හිත ඇතුලෙන් කියනවද? ආදරයක් ආපුවම හිත ඇතුලෙන් කියනවද මං ආදරේ ආදරේ කියලා නෑ. ඒක අර කියන්න ඕන වුණාම කියනවා මං තරහයි කියලා. මං හවලා එක තරහයි කියලා. නැත්තම් මං ඉන්නේ හැංගීමේ. ඔන්න හැංගීම කියන එක සියලු ජාතිකයින්ට නොයෙකුත් භාෂා කතා කරන ඔක්කොටම එකයිද නැද්ද? එකයි. අන්න ඒක තමයි විශ්ව භාෂාව කියන්නේ හැඟීම කියලා අපිට කියන්න පුළුවන් නේද? එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මොනවා ගැනද? ওই වචන ගැන නෙවෙයි. දේශනාව තියෙන්නේ සම්පූර්ණයෙන්ම චේතනාව ගැන. චේතනාව. බලන්න ඒක ඉතාල පැහැදිලි. චේතනා හම්බික්කවේ කම්මනෝදා. චේතනාව තමයි කර්මය. කර්ම. එහෙනම් හැඟීමක් නැති වචනවලවත් හැඟීමක් නැති ක්‍රියාවලවත් කිසිම කර්මානුකූල සිද්ධියක් සිදු වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඍජුවම කතා කරේ හැඟීම ගැන. එහෙනම් හැම භාවනාවකදීම බය නැතුව කියනවා. හැම භාවනාවකම අපිට නැති කුසල හැඟීමක් උපදින්න ඕනේ. හැඟීමක් උපදින්නේ. මරණ සතිය වඩන කෙනාට උපදින හැඟීම තමයි ජීවිතයේ අනියත ස්වභාවය සහ මරණය ස්ථිර වශයෙන්ම වෙනවා ජීවිතය අනියතයි කියන ප්‍රබල හැඟීමක් උපදිනවා. හරි? ඒ හැඟීම මම කවිද මහත්තයාගෙන් අහන්න දැන් මේ වෙලාවේ අපිට යම් හැඟීමක් ඇති වුණොත් ඒක ඒක වැඩි වෙන්න මොකද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඇති වෙන වාර ගන්න අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඇති වෙන වාර ගන්න වැඩි වැඩි වෙනවා. හොඳයි දැන් මම මේක අකුසල හැඟීම නෙවෙයි කුසල හැඟීමක්. එතකොට දැන් ඒ හැඟීම ඇති වෙන වාර ගන්න වැඩි වෙනවනේ. එහෙම වැඩි වෙන්න වැඩි වෙන්න මම නවත්තන්න නැතුව නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. තවදවත් වැඩි වෙනවා. හොඳයි දැන් මේ හැඟීම ඇති වුණේ පැයකට එක සැරේ නම් ඔයිට කලින් තව තව තව තව මෙයා අර ටික මෙනෙහි කරනවා. එතකොට පැයකට 10 සැරයක් විතර ඇති. තව මෙනෙහි කරොත් 20 සැරයක් විතර ඇති. තව මෙනෙහි කරොත් 30 40 එන්න එන්න එන්න මේක වැඩි වෙයි. මෙහෙම මෙහෙම ගියොත් මොනවා වෙයිද? නිකන් හිතන හැටියට. එහෙම දිගටම කරන් ගියොත් මොනවා වෙයිද? ඒ හැඟීම විතරක් හිතේ ඇති වෙනවා. ඇති වෙනව වෙන මොකක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. දැන් මගේ දිහා බලාගෙන මේ ධර්ම සාකච්ඡාව සවන් දෙමින් ඉන්න අයට හුස්ම ගන්නව දැනෙනවද? නෑ. ඇත්තටම නෑ නේද? ඇයි අපිට අවධානය නැති හින්දා. ඒකට හිත යෙදෙන්නේ නැති හින්දා. හොඳයි. කුසල හැඟීමක සම්පූර්ණ හිත නැවතුණා. බාහිර සද්ද ඇහෙන්නට යනවා. නේද? කය දැනෙන්නේ නැතු යනවා. හරිද? එහෙනම් බලන්න පොඩ්ඩක් හිතලා කායික දැනීම ඔක්කොගෙම අත මෙදෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒකට කියනවා පස්සම්භය කාය සංකාරම් කියලා. කය කය සංසිඳනවා. ඒකට කියනවා කාය පස්සද්ධිය කියලා. හරි ඒ වගේම තමයි එහෙම එක කුසල හැඟීමක හිර වුණොත් හිත කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන ධර්මතා සහිත සිතුවිලි ඇති වෙනවද ආයේ? නෑ. එහෙනම් ආයාසයෙන් යම් කිසි කෙනෙක් යම් හැඟීමක් ඇති කරගත්තොත් ආයාසයෙන් ඒක අපේ මුළු ජීවිතේම තියෙන දෙයක්. ඕනම දෙයක් ආයාසයෙන් කරොත් මොකද වෙන්නේ? નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එහෙනම් ආයාසයෙන් මේ මරණ සතියේදී ජීවිතය අනියත ස්වභාවය මරණය නියත ස්වභාවය පිළිබඳ හැඟීම ආයාසයෙන් උපදවා ගන්න කෙනෙකුට ඒක නැවත නැවත බහුලව බහුලව බහුලීකృత කිරීමේ භාවිතා බහුලී කතා කියලා දේශනා තියෙනවා. බහුලීකృత කිරීමෙන් මොකද වෙන්නේ? ඒ හැඟීම නැවත වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා નિરાයාසයෙන් ඒ හැඟීමේ විතරක් හිත හිර වෙන තත්ත්වයකටපත් වෙනවා. ඒතර කියනවා අප්පනා වියප්පනා චේතසෝ අභිනිරෝපණා කියලා. ඒ හිතේ හැමම ඒ හැඟීම විතරක් ඇතිවෙලා තියෙනවා. අන්නේ අවස්ථාවකට කියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතන හිතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඒ අරමුණ ගැනීම තියෙනවා. අරමුණේ විසර යන ස්වභාවය තියෙනවා. සුඛය කියන එක පැහැදිලිවම තියෙනවා කායික දුක් වේදනා එකක්වත් ඇති වෙන්නේ නැති හින්දා කාමච්ඡන්ද ආදී නැති වෙන හින්දා සිතෙන් උපදින්නා වූ ප්‍රීතිය තියෙනවා සහ අර අරමුණේන ඒකාග්‍රතාවය තියෙනවා. අන්න එහෙම එකට කියනවා ධ්‍යාන බලයක් කියලා. හරිද නැත්නම් මේ දැන් දැන් අද කරන්නේ මොකද්ද අර ඔබතුමා කිව්වා වගේ හදිසියෙම ඉන්න ඕන. දැන් අපි ආගන්න නැත් එක කියනවා. ආ දැන් ප්‍රථම ධ්‍යාන අරිස්සාරට කියනවා. මොනවා කරනවද කියලා කරන එක නදන්නෙත් නැහැ. නාසිකාව වගේ හිත තියාගෙන ප්‍රථම ධ්‍යාන අධිෂ්ඨාන කරනවා. තව ටිකක් ටිකකින් මේක කියනවා. හරිද? ඊට පස්සේ ඕවා ඕවා කියන ගමන් කියනවා දැන් මේකේ ඔය ඇඟ හැමතැනම තියෙන නාම රූප නිරුද්ධ වෙනවා කියලා මොනවද මේ බඩපුරුල් වෙලා යනවා කියනවා. එහෙනම් මේ වගේ මහා විකාර ඉතා ගැඹුරෙන් හැම සූත්‍රයකම වගේ මේ ධ්‍යාන බල පිළිබඳව තියෙද්දි ප්‍රායෝගික හරි එතන ඇති වෙන සුවදායක తত্ত্বය ඉතා ප්‍රබලව අපි ධ්‍යාන ධ්‍යාන පිළිබඳ වෙනම ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ වැඩසටහනක් කරනවා කටියක් කල් එහාට ගිහිල්ලා ඒක කරන්නේ යම් කාරණා සාකච්ඡා කරලා පස්සේ ඉතින් ඒකේ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳව ඒකින්ද මේක අනිවාර්ය දැන් ආය ප්‍රශ්නේ නිකම්ම පැහැදිලි දැන් එහෙනම් මරණ සතියෙන් අදාළ හැඟීම් උපදවාගෙන ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත වැඩි ඉන්නේ ධ්‍යාන මට්ටමට යනවා එහෙමයි සදහතුනේ ධම්මපදයේ සඳහන් වනවා නිදිගත් කමක් මහා සැඩපාරකට අසු වී යන්නක් මෙන් ධර්මය හා ජීවිතය ගැන දැනුවත් නැති මිනිස්සු වහා මායя ළඟට ගමන් කරනවා කියලා. ඉතින් සදහවතුනි අපි අපේ ජීවිතය සුභවාදීව දකිමු. අපි හැම විටම අපේ ජීවිතය ධර්මිෂ්ඨව ගත කරන්නට හුරු වෙමු. ප්‍රතිවේක්ෂා වැඩසටහනින් 6 වන සතියේ අපි මෙලෙසින් සාකච්ඡා කරන්නේ මරණානුස්සතිය පිළිබඳවයි. ඉතින් සදහවතුනේ මරණය නිතර නිතර සිහිපත් කිරීමෙන් යම් දිනක මරණයට මුහුණ පාන විට ඔබට මට ඒ පිළිබඳව පියක් තැතිගැම්මක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු පෙලින් පෙළ අපි ඔබට පැහැදිලිව ගෙන එන්නේ ඔබේ හිත සුව පිණිසයි. ඊළඟ ප්‍රශ්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමති මරණ සතිය විදර්ශනා භාවනාවකට පත් කරගන්නේ කොහොමද අපේ හැඳුරුනේ? හොඳයි. දැන් අපි මේකෙන් ධ්‍යාන මට්ටමකට එනවා කියලා කතා කරා. චිත්ත ඒකාග්‍රතාව ධ්‍යාන මට්ටමකට ආවේ නැතත් ඊට මෙහාදී චිත්ත ඒකාග්‍රතාවයක් අත්දකිනවා අපි. ඒ අත්දැකීමෙන් අත්දැකීමත් එක්ක මෙතන පැහැදිලිව ඉදිරියට ඒ කියන්නේ මේ தත්ත්වයටපත් වෙනකොට කියන චිත්ත විසුද්ධි தත්ත්වයටපත් වුණා කියලා. මේකට සතර කමඨහන් වලින් තවත් උපකාර ලැබෙනවා සීලයෙන් පෝෂණය තියෙන්න ඕනේ. අනිකුත් සතර කමඨහන් වලිනුත් Tamanට දෙන රුකුලක් දෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අනිත් තුනෙන් අනිත් තුන මොනවද? අසුබ, මෛත්‍රිය සහ බුද්ධානුස්සතිය කියන ඒවා. ඒකත් එක්ක එකතු වෙච්ච මේ මරණ සතිය ප්‍රබල කරගන්න කෙනෙකුට එයාගේ ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න එතනින්මයි පටන් ගන්නෙ. මේ ඒකාග්‍රතාව චිත්තයත් එක්ක එයාට එතනින් එහාට මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා. මේ කය කියන්නේ වෙනම එකක්. දැන් බලන්න කායික දැනීම සම්පූර්ණයෙන් නැතුව ගියා. දැන් මානසික තත්ත්වයක විතරක් ඉන්නවා. එහෙනම් කය කියන්නේ වෙනම එකක්. හිත කියන්නේ වෙනම එකක් කියලා දෙකට බෙදිලා දැනෙන ගතියකට පළවෙනියෙන්ම දෙකට බෙදී දැනෙන ගතියකට මම එහෙම කියනවා. ඒත් අපිට මෙහෙමත් කතා කරන්න පුළුවන් නාම රූප පරිච්ඡේදය ගැන නෑ. නාම රූප පරිච්ඡේදය වෙලා දැනෙන ගතියකට යන්න පුළුවන් මරණ සතියේ. ඒක අත්දකිනවා. ජීවිතේ දෙකට කඩාගත්තා. දැන් අපි මේ හිතාගෙන ඉන්න මම කියලා හිතාගෙන ඉන්න මේ කොටස දෙකට පැරිච් එකක් විදිහට කෑලි දෙකක් විදිහට අත්දකින ස්වභාවයකට එන්න පුළුවන්කම තියෙනවා මන්න සතිය වඩනකට. අන්න එතකොට යාට තේරෙනවා නාම රූප දෙක වෙන් වෙලා දැනෙනවා. නාම රූප දෙක වෙන් වෙලා දැනෙනවා. එතනින් එහාට මේ මරණ සතියෙන් ලබාගත් චිත්ත ඒකාග්‍රතාවය මේක මම කියන්නේ කවුරු හරි කාට හරි කියනවා අහවල් තැනට ගිහලා අරක බලා ගන්නකම් කියලා. එහෙනම් හිතනවා විතරයි කියන ආරංචි මාත්‍රයෙන් හිතනවා. අපි කියනවා නතර ලස්සන මොනවා හරි දිනවා. මේ විස්තර කරනවා එහෙනම් ගොඩක්. එතකොට යාර නොයේකුත් චිත්‍ර මැවෙන්නේ. හැබැයි ගිහිල්ලා ඇහෙම්ම දකිනකොට ආයේ ඒක ප්‍රත්‍යක්ෂ දැනගන්න මේක මේ විදිහයි කියලා. ඒ විදිහේ මම ආරාධනා කරනවා මේ හැම දිනාටම මේක අත්දකින්න. හරි යම්කිසි භාවනා කමඨහනකින් තමන්ගේ හිත ඒකාග්‍රතාවයට හොඳට ඒකාග්‍රතාවයට පත් කරගෙන අවධානය යොමු කරොත් තේරෙනවා මගේ මගේ කියලා ගත්ත මගේ කියලා දැනෙච්ච මේ සිත එකක් සිත් වේවි එකක් කය වෙන එකක් කයට අදාළ නැහැ සිත සිතට අදාළ නැහැ කය දෙක දෙකක් කියලා. එතනින්ම සිද්ධ වෙන පළවෙනි විදර්ශනාව අද්දක්නවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේදය කියලා. හරි එන විදර්ශනාව ආරම්භ වෙනවා. ඒත් එක්ක එතනින් එහාට අපි බොහෝ සාකච්ඡා කරලා තියෙනවා නාම නාම කොටස රූප කොටස වෙන වුණාට පස්සේ ඊට පස්සේ නාම කොටසට අවධානය යොමු කරපුවම පේන්න පටන් ගන්නවා. එයාට දැනෙන්න පටන් ගන්නවා. තේරෙනවා මේ නාම කොටස හැම නිමේෂයකම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. රූප කොටස ඒත් එහෙමයි. කය ගැන අවධානය යොමු කරපුවම දැන් වෙන් වෙච්ච කය වෙන් වෙච්ච කය දර කඳක් වගේ නිරෝධයක් දන්නේ. හරි එතකොට රූප කොටසත් ඇතිවීම නැතිවීම තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සමුදය වය. සමුදය වය. එතකොට මේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියනකොට හොඳට වැටහෙනවා. ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැති වෙන ඒවා ආයතරය ඇති වෙන බව පේනවා. හැබැයි නැවත ඇති වෙන්නේ වෙනස් වෙලා බව තේරෙනවා. ඒ කියන්නේ මොන ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණය. හරි මේ අනිත්‍ය ලක්ෂණය නිසා මේ සංස්කාරයන්ගේ මේ බිඳීම තිබේ නම් ඒකින්ද මේක දුක් බව පේනවා. ඒ තමන්ට වැටහෙනවා ඒක. ඒ ඥානය කියලා කියන්නේ ඒ වැටහෙනාට පස්සේ ඒ වැටහීමට අමතර කිසිදු අදහසක් ඇති වෙන්නේ නැහැ මම ඒක පැහැදිලි කරන්න. ඉතින් ඔය විදිහට මේක මට ඕන හැටියට වෙන්නේ නැහැ කියලා තේරෙනවා. එහෙනම් අනාත්ම ලක්ෂණය වැටහෙනවා. ඒකත් එක්ක උතරින් නවතින්නේ නැහැ. එතනින් දැන් එහාට තියෙන පච්චය පරිග්‍රහ ආදී වශයෙන් තියෙන සියලුම විදර්ශනා ඥාන මේක තුලින් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. එක විදර්ශනා ඥානයකට එක වැඩසටහනක් ගානේ හරි අපි ඉස්සරහට මේක ඉස්සරහට යනකොට මේවා සිද්ධ කරමු ප්‍රත්‍යක්ෂ වැඩසටහන යටතේ අපිට ඒක කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙවෙයි. ඉතින් ඒකින්ද මේක බොහොම වටින දෙයක්. මේකදී අපි අන්තිම වශයෙන් පැහැදිලි කරලා මෙන්න මෙහෙම කියනවා. කවුරු හරි කියනවා අපේ ගෙදර අන්තරස් දාන වුණා කියලා. අපේ ගෙදර කෙනෙක් අතුරුදහන් කළා. එයා ගැන කවුරු හරි කියනවා මේ එයා කොහරි වැටලා මැරිලා ඇති කියලා. දැන් අපිට මෙයා මැරිලා ඇති කියලා අදහසකුත් ඇති වෙනවා මැරිලා නැති කියලා අදහසකුත් ඇති වෙනවා. හරි. හැබැයි පසුව මට ආරංචි කරන අහවල් තැන තියෙනවා මලමිණියක් කියලා. මම යනවා බලන්න. අපේ කෙනාගේ වගේ කියලා කියන ඒ වයස වගේ කියලා කියනවා. ඒ යනකොටත් මට මැරිලා ඇති කියලා සිතුවිලිත් එනවා මැරිලා නැති ඇති කියලා සිතුවිලිත් එනවා එහෙම වෙන ස්වභාවය තියෙනවා මගේ හිතේ දැන් මම ගිහිල්ලා මේ මලමිනිය පරීක්ෂා කරන බලනකොට මම දැනගන්න අපේ ගෙදර කෙනා තමයි කියලා දැන් මට මැරිලා ඇති කියන සිතුවිලි ඇති වෙනවා. මෙයා මැරිලා නැහැ කියන සිතුවිල්ල ආයේ බලෙන්වත් ගන්න බෑ. අන්න විදර්ශනා ඥානය ඇති වෙලා ඒ ඥානය තුල ඉන්න කෙනාට නාම රූප පරිච්ඡේද වෙලා දැනිච්ච කෙනාට ඒ සිහිය තියෙන තාක්කල් එයාට තමන්ගේ අම්මව තාත්තව සහෝදරයව තමන්ව දෙකට බෙදිලා නාම රූප දෙකක් මෙහි විදිහට පේනවා මිසක්කා පුද්ගලයෙක් සත්‍යයක් විදිහට දැනෙන්නේ ඉතින් ওই විදිහට මරණ හතියෙන් ඉස්සරහට ගිය කෙනා නම් විදර්ශනා කරගෙන යනවා. විදර්ශන පුංචි බාධාවක් කරන උරංග ජාතකයේ මෙවන් වූ සිද්ධියක් පාදක වෙලා නේද තිබෙන්නේ පිළිබඳ පුංචි විස්තරයක් අපි ඒකට සමානව යන නිසා මම වහන්සේගෙන් පැහැදිලි කර දෙන්න තව තවත් එතකොට මේ අපිව නරඹන්නේ අපි ඉතින් ලෞකික ජීවිතේ අපි ඉන්න අතර මේ කියන්නේ මේක මේ ලොකු කාරණාවක් එතන තියෙනවා අර කම්පණයකටපත් වෙලා අපි මහා මහා ලොකු විනාශයක් කරගන්නවා මරණත් එක්ක. ඒ කියන්නේ ඇඬනවා, වැළපෙනවා, කෑගහන මේ මොහොත ගත්තොත් කවදාවත් මහත්තයා මේ මොහොතේ මේ ලෝකේ කී දෙනෙක් නම් Tamanගේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා විලාප තියදී යනවාද? එහෙමයි. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්නේ කියලා බයේ කී දෙනෙක් නම් ඉන්නවද? එහෙමයි. ඒතර ඔය කියන විදිහට යම් කිසි මට අයිති නැති වැඩ පිළිවෙලා දැන් ඔබතුමා ළඟ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන සිත් පේලියක් තියෙනවා. එහෙම. ඒ වගේම මේ කයේ යම්කිසි තියෙනවා හට ගැනීමක් නැතිවීමක්. මේ මෙතන තියෙන එතකොට දුම් හිඳ ඇල්ල වගේ ගැලීමක්. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ සිත් පේලියක් එනවා. බින්දර බින්දර බින්දර කය වෙනකොට කය හැදෙනවා. මේ ගැලීම මට කිසිම විදිහකින් මට ඕන හැටියට නවත්තන්න බෑ. මට ඕන හැටියට පවත්වන්නත් බෑ. හරි ඒක තේරුම් නොගත්ත මම අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියලා මේ ගැලීම මගේ කරගන්න හදනවා. එහෙම කරාට කෙරෙන්නේ නැහැ. මේ ගැලීම මගේ ළඟින් ගලනවා දැන්. හරිද? ඒකට අම්මලා තාත්තලාට මේ අයිති නැති ගැලීමක් ළඟ තියෙනවා. හරියට නිකන් ගෙවල් ළඟ තියෙන උල්පතක් වගේ. හරි ඒක උල්පත වතුර කවදා නවතිද කවදා එයිද කියලා කියන්නේ වැඩි කාලයට එනවා. නැවතුනේ එහෙම කියලා හිතන්න. එක කාලයක මේක ස්ථිරවම හිඳගන්නවා. ඒක දැනගත්ත අය මේ උල්පතෙන් තියෙන දායක කාලේ ඒ උල්පතත් එක්ක කටයුතු කරනවා නැති වුනහම ඉතින් උල්පත හේදුනා කියනවා. ඒ වගේ මේ මහා බෝසත්ත්වයන් වහන්සේ මරණ සතිය උගන්වලා තිබ්බ තමන්ගේ දෙමව්පියන්ට පුළුවන්කම ලැබුණා ඒ දරුවා නැති වුනහම නැති වෙච්ච වෙලාවේ මේ දරුවා කුඹරේදී නාය ගහලා බෝසත්ත්වයන් වහන්සේ නැති වෙනවා. ගෙදරට වගේ දයක් යනවා. හරියට උදාහරණ ගන්නවා වගේ. වැඩ කරන පණිවිඩයක් කරන්නේ අද වැඩ කරන්නේ වගේ ගෙදරට පණිවිඩයක් කරනවා මේ අද දවල්ට බත් එකක් ගන්න. හරිද? ඒ කියන්නේ ඒකන වැඩ කරගෙන යනවා. ඒක බොහොම දියුණු මානසිකත්වයක්. ඕකෙන් 10න් පංගුවක්වත් අපිට තියනවා. අඩුම ගානේ අපේ මම දොස් කියනවා නෙවෙයි. නමුත් අපේ මව්වරු, අපේ පියවරු දරුවාගේ මරණය කියන වචනේ කිව්වොත් ඒ දරුවෙක් මැරුණා දන්නේ ඔක්කොමලා හිතවල තියාගෙන හංගගෙන ඉන්න එන්න එහෙම පරක්කු වෙනවා. නමුත් ඇතුලෙන් ඇති වෙන හිතුවිලි මොනවද ඇත්තටම? කොහේ හරි පොඩි වෙලාවක් දන්නේ නැහැ, මෙල්ලක් දන්නේ නැහැ කියලා. නමුත් කියන්නේ නැහැ කාටවත් ඒවා හිතේ තියාගෙන බයයි නෑ කියන්න කියලා නෙමෙයි මම කියන්නේ. ඒ විය හැකියාව පිළිබඳව අදහසක් දැනීමක් තියාගෙන බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්ත්වයට හිතපත් කරගෙන බලාපොරොත්තු ඇති වෙන්න ඕනේ බලාපොරොත්තු පිළිබඳ තණ්හාව. මේ ළමයා මේ ළමයා මාත් එක්ක හරියට ගැස්ස වගේ. ගැස්ස වහිනකොට අපිට තියෙන අදහස ගැස්ස වහිනේම හොඳයි. හැමදාම වහිනවද? නෑ. එක දිගට වහිනවද? මම හොඳටම ගැස්ස වහිනකොට දන්නා මේක තව ටිකකින් පායනවා කියලා. ඒකින්ද මම මට බලාපොරොත්තුවක් වෙන දවස් දෙකක් විතර ගැස්සත් හොඳයි මේ කාලේ සෑවුවානේ හොඳටම කියලා. නමුත් ඒ පිළිබඳ තණ්හාවක් නෑ. මම කොහොම හරි වස්සන කොහොම හරි මේක ගැස්ස තියාගන්න කියලා අදහනවා. අන්න ඒ වගේ මුළු ජීවිතේ මේ වගේ. ඉතින් අර අර බෝධිසත්වයන් වහන්සේගේ පියතුමා දැනගත්තා තේරුණා මේ උල්පත හිඳුණා එච්චරයි ආය කරන් දෙයක් නැහැ ඒකවල හරියට මේක දැක්කම මලමිනිත් එක්ක කොරාල්ලන අය ගැන හරිය විහිළුවක් විදිහට දැනෙනවා කිසිම දෙයක් දන්නේ නැති දාන කොටයක් වගේ ගෙදර තියෙන හරිද මොකක්වත් මේ කියන්නේ කුණු ගඳ ගහන මහා විස බීජ ගොඩක් බදාගෙන කෑ ගහනවා තේරෙන්නේ නැහැ මේ අඟුරු කැල්ලක් වගේ එකක් මෙතන තියෙන්නේ කියලා සත්වදේහයන් පවා විමතියට පත්වනවලු නේද අපි හොඳ නෑයි මෙහෙම ඔබ ඔබගේ පුතා නැති වෙලා මේ වෙලාවේ යන්නේ නැත්තේ ඉතින් සදහවතුනේ ඔබටත් මේ වර්ණානුස්සතිය වැඩිම තුලින් ඒ தත්ත්වයට පත්වන්නට පුළුවන් නිවැරදිව ශ්‍රවණය කරන්න වැඩසටහන අපි ඔබට ආරාධනා කරනවා නිවැරදි ලෙසින් හරි දේ පමණක් ඔබේ ජීවිතයට ළඟා කර දෙන්නට අපි හැම විටම උත්සාහ ගන්නේ. ඒ නිසා වෙනුවෙන් ප්‍රත්‍යක්ෂ වැඩසටහන මෙලෙසින් ඔබ වෙනුවෙන් අපි ගෙනෙන්නේ. මේ මානසික ඒකාග්‍රතාවය ඔය කියන නොසැලෙන ගතියත් එක්ක කවුරු මහත්තයා පුදුම පෞරුෂයක් හදනවා මනසට. ඒ කියන්නේ දැන් අපේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියනකොට පොඩ්ඩක් අඬාන වැළපි වැළපි මේ පොඩි වචන වලට පොඩි ක්‍රියා වලට පොඩි පොඩි දේවල් වලට නොසන්සුන් වෙවි ඉන්න අය වගේද කියන්නේ නිකම් ස්ථිරව ගල්ගිරිය වගේ ජීවත් වෙන ඒ කියන්නේ අසත්පුරුෂ නෙමෙයි හොන්දට විසුකම් කරන අසත්පුරුෂ අපහැරීම කියන්නේ වෙනම එකක් එතකොට මේ හොන්දට ජීවත් වෙන සියලු යුතුයකම් කරමින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ලොකු පෞෂයකින් අන්ත ගන්න වැඩක් ওই කිසි දෙයකදී සැලෙන්නේ නැතුව එක දිගට ඒකාග්‍රතාවයෙන් යන්න පුළුවන් කෙනෙක් බිහි වෙනකොට කොහේ හරි තනක ඒවට ලොකු පෞෂයක් ඇති වෙනවා. ඒක ලොකු කියන්නේ සමාජ සෝදකයෙක් හැදෙන්නේ අතන කියනවා. ඉතින් ඒ වගේ ලොකු තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා මේ මේ වගේ තියෙන වටින මානසික හැඟීම් ඇති කරගන්නේ. ඔබට ඔබේ ජීවිතයට ගැටලු ප්‍රශ්න කරදර බොහෝ ඒවි. ඉතින් ඔබ ඔබට පැන නගින ගැටලු වලට ඔබ අවීත වේවට මුහුණ දෙන්න. ඔබට ඔබට එවිට හැකියාව තිබෙනවා ජීවිතේ ජය ගන්නට. අපේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය වහන්සේගෙන් දැනගන්නට කැමතියි. මරණ සතිය වැඩිමෙන් සිත වූ පසු කුමක් කළ යුතුද? ඉතින් මේ පිළිබඳව යම්කිසි සදහවතෙක් අපිට ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම කිය යුතුයි අපි තෝරාගත් ප්‍රශ්න කිහිපයකට පමණයි පිළිතුරු ලබා දෙන්නේ. ඉතින් ඔබ ඒ පිළිබඳව ඔබගේ ප්‍රශ්නයට අපි පිළිතුරු ලබා දෙන්නේ නැහැ කියා ඔබ කනස්සල්ලකට පත්වන්නට එපා. ඉදිරි වැඩසටහන් වලදී ඔබේ ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙන සිටිනවා නේද අපි හොඳට. ඒ කියන්නේ අපිට පුළුවන් වෙයි සියලු ලැබෙන සියලු ගැටලු ටික ඒක රාශි කරලා ඒ හැම දෙයකටම උත්තර ලැබෙන විදිහට සාකච්ඡා කරන්න සිදු කරන්න පුළුවන්කමක් ලැබේ. ඔව්. සිත එකඟ වුණාට පස්සේ අපි හිතනවා ඔක්කොම දේවල් ටික ඉවරයි කියලා. පළවෙනි දේ තමයි චිත්ත ඒකාග්‍රතාවයක් Tamanට ඇති වුණා නම් නිවැරදිව ඒ ඇති වෙච්ච චිත්ත ඒකාග්‍රතාවය හැට ගන්න ඕනේ. පළවෙනි දේ හැට ගන්න ඕනේ. ඒකත් එක්ක තමයි ඒ සිහිය රැඳෙන්නේ. හරිද? යම් කිසි සිහියක් ඇති වෙනවා අපේ ජීවිතයේ එතකොට ප්‍රබලව මොකද ඔය චිත්ත ඒකාග්‍රතාවය හැදෙන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීමට අදාළව. එතකොට ඒ හැඟීම පවත්ව ගන්න නම් මන් නිබඳව මොකද කරන්න ඕන අර මාත්‍රයකට ආහා මේ බෙහෙත් හේත් ගන්න. ඒක දවසකට එක බැගින් දිනකට වරකට එක බැගින් දිනකට තුන් වරක් කියලා අන්න ඒ වගේ යම් කිසි වාර ගානක් යොදාගෙන ඒකට කෙටි වෙලාවක් යොමු වෙනකට. මුලදී මේ தත්ත්වයට වර්ධනය කරගන්න ඇත්තට මේ මේක දැනේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේක දැනෙන්නෙම නෑ කොච්චර කිව්වත් ඒක හින්දා මේ කරුණාවෙන් ප්‍රාර්ථනා කරන අතර මේක දැනේවා කියලා. මේ යම්කිසි ප්‍රබල සිතක් ඇති කර ගැනීම සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒකට ලොකු කැපකිරීමක් කරලා දැන් මරණ සතිය වර්ධන කෙනෙක් හොඳ කැපකිරීමක් කරලා මේ මරණ සතිය වර්ධනය කරගන්න ඕනේ. වර්ධනය කරලා මේ හැඟීම උපදවා ගත්තට පස්සේ දවසකට පොඩි වෙලාවක් මේක කරනවා නම් දවසකට කෙටි වෙලාවක් කරලා ඒ වෙලාව තීරණය වෙන්නේ හැඟීම ඉදීම කියලා තැනට. එහෙනම් එහෙම එහෙම කරුණොත් එයාට කෙටි වෙලාවක් භාවිතා කිරීමෙන් මේ හැඟීම රැක ගන්න පුළුවන්. ඒක චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වුණ කෙනා කල්පනා කරනවා මම මේ චිත්ත ඒකාග්‍රතාවය දිගටම පවත්වා ගැනීම සඳහා වැඩ පිළිවෙල අනිවාර්යයි. මොකද ලෝකේ තියෙන වටිනම දේ මට හම්බුණා කියලා. එකක් ඒක. අනිත් එක තමයි අපි කලින් කිව්වා වගේ විදර්ශනාවට මේක හරවන්න පුළුවන්කම තියෙනවා. එකක් චිත්ත ඒකාග්‍රතාවය සකස් කරලා තියාගන්න අනිත් එක විදර්ශනාවට ඒක යොමු කරන්න පුළුවන්කම තියෙනවා. සදහතුනේ අපිට ලැබී ඇති කාලයක් කෙමෙන් කෙමෙන් ගෙවි යනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේගෙන් ඉතාමත් ඉක්මනින් මම දැනගන්නට කැමතියි ඊළඟ ප්‍රශ්නේ මරණ සති භාවනාව කියලා කරගෙන යන අතරවාරේ මරණානුස්සති භාවනාව කරන අතරවාරේ විදත් කමඨහන් සිදු කිරීම සුදුසුද? තවත් ප්‍රශ්නයක් සදහවතුන්ට පෙරළගිට ගැටලුවක් තමයි මේක. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඒක කොහොමද වහන්සේ දකින්නේ මොන වගේ ආකාරයකටද? මම අහනවා මේ පින්නතයගෙන් ගෙදර ඉන්න ලොකු දරුවා පිළිබඳව අපි හිතමු ගොඩාක් ආදරයක් අම්මෙකුට තියෙනවා කියලා. මේ තවත් දරුවෙක් ගැන උඩ ටිකක්වත් ආදරෙන් හිතන්න දෙයිද? නේද? ඒ කියන්නේ එක හැඟීමක් විතරද ප්‍රබලව තියෙන්නේ අපිට මේ බලන්න. මේ පැත්ත බලනකොට තරහ යන කෙනාට මේ පැත්ත බලනකොට ආදරයක් තියෙනවා ඊළඟට. මේ පැත්ත බලනකොට විදුකම් ඇති වෙනවා, කෑදරකම් ඇති වෙනවා. කෑදරකම් ඇති වෙනකොට ආදරේ මතක නැහැ. ආදරය ඇති වෙනකොට තරහ මතක නැහැ. නේද? ඒ ඒ තැන් වලට ඒ ඒ අදාළ හැඟීම් ප්‍රබල වෙනවා. ඒ වගේමයි කුසලයක්. නොයේකුත් අකුසල් වලින් හිත් පුරවාගෙන ඒ ඒ දැනේදී ඒ ඒ අකුසලයට ඉඩ දීලා හිටියා වගේ එක් එක් කාලයකදී භාවනා දෙකක් නෙවෙයි 50ක් වැඩුවත් කමක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කල් මහත්තයා මේ එකක් ප්‍රබල කරගන්න නැතුව සමහර අය චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට හැම එකම කරනවා. හැමදේම ටික ටික චූට් කරන එකක්වත් ප්‍රබල නැහැ. එන්න ඒකෙදි අපි ඒකෙදි අපි දැනගන්න ඕනේ එකක්වත් එකක් හරි ගොඩක් ප්‍රබල කරගන්න. ඒක Tamanට සුදුසුම ඒක නේ ඒක සමහර අයට මෛත්‍රිය හරි හරිම මෛත්‍රී භාවනාව හරීම සමහර අයට ප්‍රබලයි. ඒ කියන්නේ හරි ප්‍රසන්නයි හිතට. සමහර අයට මරණ සතිය. සමහර අයට අසුබ වෙනම් අයියෝ මන්නම් අසුබ වෙනම් හරියන්නේම නැහැ. ඉතින් ඒ වගේ එකක් එක්ක හටන් කරනවට වැඩිය Tamanට ඒව කරන්න ඕනේ හැබැයි හරියන්නේ නැහැ කියලා බෑ කරන්න ඕනේ. හැබැයි Tamanට ප්‍රසන්න සිත් උපදින සසර හේතුින්ද හරි එක එකකට ආවේනික භාවනාවල් තියෙනවා. එයා ඒ වගේ එකක් අරගෙන ඒකෙන් මොකද කරන්න ඕන? ඒක ඉතා ප්‍රබල කරගන්න ගමන අනිත් ඒවා ගෙන් ඒකට ලොකු රුකුලක් ලැබෙනවා. අනිත් ඒවා කරන්න ඕන. තවත් අනිත් භාවනා කරන අතරේ Tamanගේ එක භාවනාවක් ප්‍රබල භාවනාවක් විදිහට තෝරගෙන කරගෙන යන්නයි හොඳ. ඉතින් දෙකක් එකවර වැඩුවා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට අපි සමින්නන්ත මරණ මරණානුස්සති භාවනාව කොපමණ වේලාවක් වැඩිම සඳහා යොදා ගන්න ඕනද? හරි. හුඟක් අය එන ගැටලුව භාවනාවක් වර්ධනය කර භාවනාව කමටහන් වලදී මොකද්ද කරන්නේ කොච්චර වෙලාවක් ඕනද කියලා හුඟක් අය අහනවා ඔක. ඉතින් මම ඒකට උත්තරක් දීලා තියෙනවා නැත්නම් ආයෙ උනාට කතා කරන්න හොඳයි මම අහුවොත් අපේ කලඳු මහත්මයාගෙන් අපේ එක එක ප්‍රදේශ තියෙනවා. දැන් මම දන්නේ නැහැ ඔබතුමා අනුරාධපුර ප්‍රදේශයේ. ඒ පැත්තේ ලින් කපනකොට සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් කපන්න ඕනද දන්නේ නැහැ. එහෙම වුත් අපිට දෙන්න වෙන උත්තරේ නේද කපනකොට කොච්චර වෙලාවක් කපන්න ඕනද කියලා? හරියටම කියන්න බෑ. ප්‍රදේශය සහ ඒ පොළවේ ප්‍රමාණය, පොළවේ හයිය නේද? ඔව්. භූ විෂමතාවය සහ ඒ ඒ ප්‍රදේශය අනුව අනිවාර්යයෙන්ම කොච්චර ගැඹුරට කපන්න ඕනද කියලා තීරණය වෙන්නේ. ඒක වෙලාවක් කියන්න බෑ. එතකොට අපි කියන්නේ වතුර උල්පත හම් වෙනකම්. වතුර උල්පත හම් වෙනකම්. එතකොට භාවනා කරන අය භාවනා කරන්න ඉස්සෙල්ලා ගුරුවරයාගෙන් දැනගන්න ඕනේ මේ භාවනාවේදී ඇති වෙන හැඟීම කුසල හැඟීම මොකක්ද? ඒ ගැන විස්තර අහගන්නවා. මෙන්න මේ වගේ හැඟීමක් ඇති වෙනවා. දැන් අපි කතා කරේ ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීමක්. අසුභ භාවනා කරන මුළු පළවෙනි පියවර විතර මුළු කයම පිළිකුලයි කියන එක හැඟීමක් උපදින තුරු කොටස් 32 මෙනෙහි කරනවා කයම පිළිකුලයි කියන එක හැඟීමක් ඇති වෙන තුරු. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අදාළ කුසල හැඟීම ඇති වෙන තුරු මේක වර්ධනය කළ යුතුයි. එහෙම නැතු කාලයක් කියන්න බෑ. ප්‍රතිඵලයයි අවශ්‍ය. ප්‍රතිඵලය ලැබෙන තුරු කිරීම මිසක් කාලයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකින්ද අපි හැම භාවනාවකදීම ප්‍රතිඵලය ගැන කතා කරමු කාලය ගැන නෙවෙයි. සදහතුනේ ඔබට ලැබෙන සෑම නිදහස් කාලයකදීම ඔබ භාවනාවට ඔබේ සිත යොමු කරන්නට පුළුවන් නම් මොනතරම්නම් ඔබේ ජීවිතයට ආශ්චර්යයක් වේවිද? පින් භාවනාවට ඔබේ හිත යොමු කරන්න. මරණානුස්සති භාවනාව පමණක් නොවේ. ඔබට හැකි අයුරින් හැකි පමණින් ඔබ දන්න ආකාරයෙන් නිවැරදි ලෙස භාවනාවට ඔබ හුරු වෙන්න. ඔබට ඔබට මහත් සැහැල්ලුවක් ඔබේ ජීවිතයට දැනෙවි. සදහතුනේ අදත් ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබ වෙනුවෙන් sannivedanaya කරන්නට දායකත්වයෙන් කටයුතු කළේ ජල්කර සංගමිත්තාරාමේ සිල්මෑණියන් වහන්සේලා ඇතුළු ඒ සදැහැති පිරිස. ඉතින් සදැහැතුනි තවත් ප්‍රශ්න කිහිපයක් අපිට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්නට තිබෙනවා. ඊළඟ ප්‍රශ්නේ අපේ ස්වාමින් වහන්සේ චතුරාර්යක භාවනාව අතරට මරණ සතිය වැටීම ඇතුළත් කර ඇත්තේ ඇයි? ඒ පිළිබඳව යම් කිසි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. ඒත් එක මට මේ වෙලාව මතක් වුණා මේ පොඩි අදහසක් අපේ මාධ්‍ය ජාලයෙන් මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේදී ලැබෙන දෙසැම්බර් මාසයේදී සිද්ධ කළ යුතු කාරණාවක් පිළිබඳව මගෙත් එක අදහස් විමසුවා අපේ දරුවන්ට අවශ්‍ය කරන භාවනාවල් පිළිබඳව දෙසැම්බර් මාසයේදී ප්‍රත්‍යක්ෂ වැඩසටහනක් තුළින් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන බව ඒ පිළිබඳව මාත් එක්ක සාකච්ඡා කරන්න ලැබුවා. ඉතින් මම හිතන්නේ ඒක බොහොම වටිනා කාරණාවක් වේවි. දැන්ම අපි මතක් කරලා තියෙන්නේ නිවාඩු කාලයේදී ප්‍රත්‍යක්ෂා වැඩසටහනක සතියක් යොමු වෙනවා දරුවන්ගේ පෞෂ්‍ය වර්ධනය සහ භාවනාවකින් සිද්ධ කරගත යුතු වැඩපිළිවෙල පිළිබඳව දරුවන්ට ගැලපෙන ආකාරයේ සාකච්ඡාවක් සිදු කරන්නේ. ඒත් එක්කම දැන් අපි අහන්නේ චතුරාර්යක භාවනා පිළිබඳවයි. චතුරාර්යක භාවනා කියන්නේ සිත රැක ගැනීම සඳහා ආත්වසින්ම සිත රැකගෙන චිත්ත විසුද්ධිය දක්වාපත් වෙන්න සාමාන්‍ය ජීවිතයේදී හිත ආරක්ෂා කරන භාවනා හතරට කියනවා චතුර ආරක්ෂක භාවනා කියලා. එතකොට සතර කමඨහන් කියන්නේ ඒවට. ඒතර චතුර ආරක්ෂක භාවනා කියන්නේ මරණ සතිය, බුද්ධානුස්සතිය, අසුභානුස්සතිය සහ මෙත්තානුස්සතිය. මේ හතර දිහාම බලපුවාම අපිට තේරෙන දෙයක් තියෙනවා. මේ හතර දිහාම බලපුවාම තේරෙන දෙයක් තියෙනවා. මේක හරියට නිකන් ආරක්ෂක වැටක් වගේ. වැඩියෙන්ම කෙලෙස් උපදිනවා. කාරණාවලට ප්‍රතිවිරුද්ධ කුසලයන් මේ භාවනා තුළින් ලැබෙනවා. ඒක තමයි අර මට ළමයින්ගේ ওই ප්‍රශ්නේ අහනකොටම අර ළමයින්ගේ කාරණාවත් මතක් වුණේ අපිට හිත රැකගන්න හිතෙන්ම උපදින කුසල් උපදවා ගන්න පුහුණු කරලා තියන්න ඕනේ. නැත්තම් මේ මේ ගැටලුවේදී අපිට මේ මේ සමාජ ජීවිතෙන් අමාරුයි. මේකුත් පැතුල්ට අපේ හිත ඇදලා යනවා. වැඩියෙන්ම හිතට කරදර කරන දෙයක් තමයි රාගාදී කෙලෙස් ධර්ම තරුණයින්ට. එතකොට ඒකෙදී වැඩියෙන්ම සිද්ධ වෙන හානිය තමයි කාමයේ වර්ධව හැසිරීම පැත්තට පෙළඹීම. මේ පෙළඹවීමේදී ඒවා කිසිම විදිහකින් එක තැනක නවතින්නේ නෑ දිනෙන් දින දිනෙන් දින දිනෙන් දින ඒ වරද වර්ධනය වෙනවා. වරද සිද්ධ වෙන වාර ගන්න වැඩි වෙනවා. එතකොට සමාජගතව ඉතාමත්ම නරක පැත්තකට මේ ළමයි ගිහලා මේ කට්ටියගේ මනස ජීවුණු දෙයකට යොමු කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඊළඟ පැත්තෙන් වැඩියෙන්ම කරදර. එතකොට ඒකට අසුභ භාවනාව සිද්ධ කිරීමෙන් පළවෙනියෙන්ම කෙනෙක්ගේ හිත ආරක්ෂා වෙන්නේ කාමයේ වර්තව හැසිරීමට යන්නේ නැහැ. මේ පැත්තෙන් බලනකොට තව පැත්තකින් තියෙන අනිත් ප්‍රබලම හර්ධරය තමයි තරහ යන එක. ඒක තරහ වෙනුවට මේ පැත්තෙන් මොකද කරන්නේ? අපි මේක කොටුවක් කියලා කරන්නේ ආරක්ෂා කරලා තියෙන. මේ පැත්තෙන් මෛත්‍රිය වර්ධනය කරලා තිබ්බොත් එහෙම වෙනදා තරහ යන තැන්වලදී මෛත්‍රිය ඇවිල්ලා ඒක නවත්තනවා. අර පැත්තෙන් අසුභය වර්ධනය කරලා තිබ්බොත් වෙනදා තරහ යන කියන්නේ වෙනදා රාගාදී කේස් ධර්මවල පීඩාවටපත් වෙලා අඩුම ගානේ ටෙලිෆෝන් එකක් දිහා වුණාට වැඩිය බලන් ඉඳීම කියන්නේ කියන දේ පවා කෙනෙක්ගේ ඉදිරි ගමනට බාධා කරන එකක්. ඊට අනිත් පැත්තෙන් දැන් අපි කතා කරේ මෛත්‍රිය සහ අසුබය ගැන. අනිත් පැත්තෙන් දැන් අපි කතා කරන මරණ සතිය. අනිත් පැත්තෙන් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ හැම දෙයක්ම මම ළඟ තියාගන්න ඕන මේවා කියලා අධික ලෝභයක් ඇති වෙනවා. මගේ ළඟ තියාගන්න ඕන මේවා වෙනස් වෙන්නේ නැහැ කියලා පීඩන තත්ත්වයටපත් වෙලා අධික ලෝභයෙන් සියලු දේ අමතක කරලා යනවා. ඒකෙන් හිත ආරක්ෂා කරන බලය ලැබෙන මනසතියට. අනිත් පැත්තෙන් අපිට තියෙන ලාභය තමයි බුද්ධ අනුස්සතිය. ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා සියලු වැරදි වලින් අයින් වෙනවා. වැරද්ද කරන්න හිතනකොට බුදුහාමුදුර මතක් වුණා. බුදුජාණන් වහන්සේ මතක් වෙන අන්න ඒ වගේ හතර පැත්තකින් ආරක්ෂා වෙන වැටවල් හතරේ ප්‍රබල එකක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුනම දැනෙන මරණ සතිය. ඒකයි සතරාරක්ක භාවනාවට වන්න සතිය කියන්නේ. එහෙමයි. බොහොම සතුටින් අපේ ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ නිවන් දැකීම සඳහා මරණ සතිය වැඩි යුතුයමද? ඉතාමත් කෙටියෙන් ගෝහන්සේගේ ප්‍රශ්නය විමසුවේ ඉතාමත් දිගු පිළිතුරක් බලාපොරොත්තු වෙන නිවන් දකින්නට මරණ සතිය අපි වඩන්න ඕනේමද? දැන් අද කාලේ තියෙන ප්‍රශ්නයක් ඕක ඇත්තටම. ඒ කියන්නේ ඔය හතර කමතහනම නිකන් ඕනේ නෑ වගේ තමයි නෑ වගේ තමයි බොහෝ දෙනා සාකච්ඡා කරන්නේ. මේක ඒ තරම්ම ගැටලුවක් නො කියන්නේ මේවා තරම් ප්‍රබල දේවල් නෙවෙයි විදිහට. එතකොට චතුරාර්යක භාවනා ගැන කතා කරන තැනම අපිට තිබුණා නිවන් දැකීම කියන තැනට ළඟා වෙන සිතක් පහළ කරගත යුතුයි. ඒ චතුරාර්යක භාවනාවලින් අපිට ලැබෙන්නේ චිත්ත විසුද්ධිය. සීල විසුද්ධියෙන් පිරිසුදු වෙච්ච කෙනාට චිත්ත විසුද්ධිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා චතුරාර්යක්ෂ භාවනාවල යෙදීමෙන්. එතකොට පැත්තක් අඩා වැටෙනවා වගේ තමයි හතරෙන් හතර පැත්තකින් තියෙන වැට වැටවල් කියන්නේ හතරස් ඉඩමක සතුරන්ගෙන් මේ ඉඩම ආරක්ෂා කරගෙන තියෙනකොට තුන් පැත්තකින් ආරක්ෂාව ලැබිලා එක පැත්තකින් ආරක්ෂාවක් ලැබුණේ නැහැ වගේ තමයි වන්න සතිය වඩන්නේ නැති කෙනා. නමුත් දැන් අපි මේවට ගැති වෙන්න ඕනේ නැහැ. මේ කිසි දෙයකට. ඒ කියන්නේ ගැති වෙනවා කියලා කියන්නේ පූර්ණ නිගමන ගත යුතු නැහැ. මරණ සතිය පැත්තක තිබ්බාවේ භාවනාවක් නොකර නිවන් දකින්න පුළුවන්කමක් තියෙනවා. හරිද? භාවනා නොකරම මරණ සතිය උතකර පැත්තක තියන්න වෙනවනේ. භාවනා නොකර නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් කට්ටියට බොහොම රසයි. මේ මොකද්ද මේ කිව්වේ කියලා. ඇයි එහෙම නිවන් දැක්කේ නැද්ද? නේද? කම්මැලි වෙන්නේ එතකොට දැන් හරි හොඳයි. යා මේක හොඳයි කියලා. භාවනා නොකර නිවන් දැක්කය නැද්ද? ඒ දාරුචිරිය තෙරුන් වහන්සේ. එහෙම තව බොහෝ දෙනා ඉන්නවා භාවනාව කරේ නැහැ. ඒ දාරුචිරිය තෙරුන් වහන්සේව ගන්න උන්වහන්සේගේ සසර ජීවිතය පිළිබඳව උන්වහන්සේගේ සසර ජීවිතය පිළිබඳව කොහොමද අපි කල්පනා කරලා බලුවොත් මහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මොකද උනේ ගලක් උඩ භාවනා කරලා නිවන් දකින්න බැරුව ගල උඩ වෙන්න බැරුවා. ඒ කියන්නේ අපි ඔක්කොටම සසර පුරුදු වෙනවා. ඒ බුද්ධෝත්පාද කාලයකදී බොහෝ දැන් නිවන් සෝවන් ඵලයටපත් වෙනවා උපදිෂ්ඨ පරිබ්‍රාජකයා. කාගෙන්ද මේ අස්සජි මහ රහතන් වහන්සේගෙන් එක ගාථා ධර්මයක් අහලා. ඒ සසර බොහෝ පුරුදු කරගත්ත අයට ඒක කරන්න පුළුවන්. ඒතර අපි දන්නේ නැහැ මේ වෙනකොට සසර පුරුදු තියනවද නැද්ද කියලා. ඒකට සමහර අයට භාවනා නොකරම අදත් ඒ කරුණ පැහැදිලි වෙනකොට භාවනා මානසිකාරයකින් ලැබෙන ප්‍රබල සිතුවිලි පහළ වෙන්න පුළුවන් කුසල් සිතුවිලි. එහෙම කෙනෙකුට විදර්ශනා ඥානයක් උපදින්න බැරිකම නැහැ. ඒකට අපිට තීරණයකට එන්න බෑ එක එක පුද්ගලයා ගැන නියත තීරණයකට එන්න බෑ මේක කරන්න ඕනමයි කියලා. හැබැයි චිත්ත විසුද්ධි කොටස වර්ධනය වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම මරණානුස්සතිය ඇතුළු ඒ කොටස කරන්න වෙනවා. අතීතයේදී සසර ජීවිතයේ හෝ විදර්ශනා නුවණක පහළවීමක් නැත්නම් ඒ තැනත්තාට අනිවාර්යෙන් විදර්ශනා වර්ධනය කරගත යුතු වෙනවා. මම දන්නේ එක ප්‍රබල චරිතයක්. ඒ චරිතය මේ ඒ චරිතය පිළිබඳව එක හොඳ විදර්ශනාවක් වර්ධනය කරපු කෙනෙක් එයා මට කියනවා මගේ පොඩි කාලේ නිසා හිතා පොඩි කාලේදී එයාට හැම වෙලේම සිතුවිල්ලක් තිබ්බා කියලා මෙහෙම බලනකොට මෙහෙම බලනකොට මේ යක්ෂයෝ වගේ જાතියක් මොනවා හරි භූතයෝ වගේ යක්ෂයෝ වගේ සත්ව කොටාසයක් මාව රවට්ටන්න මේව මම මම පෙන්නවා කියලා. හරිද? මාව රවට්ටන්න මේ පරිසරය මවල පෙන්නවා. මවල පෙන්නවා. ඉතින් පුංචි කාලේ ඉඳන් මෙහෙම හයියෙන් හැරිලා බලනවලු. මවන් ඉස්සලා බලනවා මේ කට්ටිය මාව රවට්ටගෙන මේ ඉස්සරහට අර යන්නේ කියලා. එහෙම සිතුවිල්ලකින් අම්මා ගැන පවා බලලා බලමින් අවුරුදු 7ක් 8ක් යනකම් ඒ වගේ සිතුවිල්ලක රැඳිලා වාසය කරපු බව එතුමා මට කිව්වා. ඊට පස්සේ ඉතින් ටික ටික ලොකු වෙනකොට ඒවා අඩු ගියා කියලා. ඒක එහෙනම් විදර්ශනා දැනීමක්. හරි. ඒ කියන්නේ සසර ආපු විදර්ශනාවත් ඉබදෙන ඇත්තටම කියනවා නම් අපිට මේ සංඥාව මායාවක් කියලා අපි අහලා තියෙන විඥානය මායාවක් මායාකාරයක් වගේ සංඥා මිරිගුවක් වගේ ඉතින් මිරිගුව මායාව පිළිබඳ සසර තිබ්බ දැනීම. ඉතින් එහෙම අයට වැඩි අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒකද මේ ප්‍රශ්නෙට අපිට නිශ්චිත උත්තරයක් නැහැ. නමුත් අපි අපි දන්නේ නැත්නම් කොහොමදත් මේ වැඩේ කරන එක තමයි හොඳ. සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් අද දවසට අපිට ලැබී ඇති කාලා කාලය මෙලෙසින් නිමවනවා. ඉතින් අද මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසට નિયમિત ගැටළු සාකච්ඡාව සඳහා දායකත්වයෙන් කටයුතු කළ ඒ සදැහැති පිරිසට පුණ්‍ය අනුමෝදනා සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආනමස්කාර පූර්වකව මේ මොහොතේදී ආරම්භ කරනවා. හොඳයි අපවත්ිය අදාළ ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත්ිය අදාළ සියලුම මහා සංඝ පීඨවරයන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කිරීමත් රටදය වෙනුවෙන් දීපිදුව රණවිරුවන්ට සහ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යනමෝදනා කිරීමත් ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට පැමිණ සහභාගී වූ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ධර්මාවබෝධය පිණිස හේතු වේවා කියන අදහසින් අද දවසේ මේ ධර්ම සාකච්ඡාවේ දායකත්වය දරන්නේ ජලතර සංගමිත්ත ආරාමේ සිල්මෑණියන් වහන්සේලා විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මෑණියන් වහන්සේලා තමන්ගේ ජීවිතයත් ශාසනය තුළ වාගෙන තමන්ගේ ජීවිතය නිවැරදි කරගැනීමෙන් අන් අයගේ ජීවිත සුවපත් කර ගැනීම සඳහා මේ මේ ගන්නා වූ කල්යාණ මිත්‍ර වැඩපිළිවෙල පිළිබඳව අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ බලාපොරොත්තු වෙන ආකාරයෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම ප්‍රයෝගිත ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.